ධර්මානුශාසනාව දේශකයන්න් වහන්සේ මීරිකම බෝතලේ ඉහළගම කිනුතුලාගල ආරණ්‍ය සේනාසනාධිපති පූජනීය තල්ගමුවේ සුධීරානන්ද ස්වාමීන් වහන්සේ අද ධර්මදේශනාවේ මාතෘකාව සංයුක්ත නිකායේ සලායතන සංයුක්තේ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 ඒකං සමයං භගවා නාදිකේ විහෙරති ගිජ්ජකාවසතේ අතකෝ භගවා අතකෝ භගවා පතිසල්ලි නෝ ඉමන් ධම්ම පරියායං අභාසී චක්කුංච පටිච්ච රූපේ චුප්පජ්ජති චක්ඛු විඥානං තින්නා සංගති භස්සෝ පස්සපච්චයා වේදනා වේදනා පච්චයා තණ්හා තණ්හා පච්චයා උපාදානං උපාදාන පච්චයා භවෝ භවපච්චයා ජාති ජාති පච්චයා ජරා මරණං ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස පායාසා සම්භවಂತಿ ඒව මේ තස්ස කේවලස්ස දුක්ඛ කන්දස සමුදයෝ හෝති චක්කුංච පටිච්ච රූපේච uppajjati චක්කු විඥානං තින්නම් සංගති භස්සෝ භස්සපච්චය වේදනා වේදනා පච්චය තණ්හා තස්සා එව තණ්හාය අශේෂ විරාග නිරෝධා උපාදාන නිරෝධෝ උපාදාන නිරෝධා භව නිරෝධෝ භව නිරෝධා ජාති නිරෝධෝ ජාති නිරෝධා ජරා මරණං ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස පායාසා නිරුද්ධಂತಿ ඒව මේ තස්ස කේවලස්ස දුක්ඛ කන්දස්ස නිරෝධෝ හෝති තී සාදු සාදු සාදු පින්තුනි අද ධර්මානුශාසනාව පැවැත්වීම සඳහා ආයතනය විසින් ලබා දෙනු ලබන මාතෘකාව මුලින් සඳහන් වුණා. උපස්සති සූත්‍රය මේ සූත්‍රයට උපස්සති සූත්‍රය කියන්නේ උපස්සති කියන්නේ මේ ස්වාමීන් වහන්සේ නමකගේ නමක් එහෙම නෙමෙයි. භාගතුන් වහන්සේ දේශනා කරනකොට මේ මේ ප්‍රකාශනය කරනකොට ඒ සමීපයේ ස්වාමින් වහන්සේ නමක් හිටියා. ඇහෙන තෙක් මානේ. උපස්සති කියන්නේ ඇහෙන තෙක්මානේ. දේශනාව හමාර වෙලා බුදුරජාණන් වහන්සේ ස්වාමීන් වහන්සේගෙන් ඇහුවා නම මං කියපු එක මම සජ්ජායනා කරපේ කොය නමට ඇහුණද කියලා. අන්න ඒක නිසා තමයි මේ සූත්‍ර දේශනාවට උපාසුදි සූත්‍රය කියන්නේ මේකේ අන්තර්ගතයත් එක්කලා මේ සූත්‍ර නාමයෙහි සම්බන්ධයක් නැහැ. මේ සූත්‍රයේ අන්තර්ගතයත් එක්කලා මේ සූත්‍ර නාමයෙහි ඒ අර්ථ වශයෙන් සම්බන්ධයක් නැහැ. භාග්‍යතුන් වහන්සේ තමයි කථානායකයන් වහන්සේ. නාදිකේ කියන මේ නගරයේදී තමයි නාදික කියන නගරයේදී තමයි මේක දේශනාව පැවැත්වුවේ. ගිජකාවසතේ කියලා කියන්නේ ගඩොල් වලින් සකස් කරපු දල ආරාමයක් විහාරස්ථානයක්. ඉතින් භාගතුන් වහන්සේට වැඩඉන්න සත්මහල් ප්‍රාසාදත් කෝටි ගණන් වියදම් කරලා පූජා වුණා. භාගතුන් වහන්සේ ගහක් පල්ලේ ගලක් පල්ලේ වැඩ ඉඳලා තියෙනවා. ඒක අකම්පිත හිතක් හදපු උතුමෙකුගේ ඉරායාසයෙන් සිද්ධ වෙන ක්‍රියාකාරකමක්. ඉතින් භාග්‍යතුන් වහන්සේ මෙතනදී තමයි මේ දේශනාව පැවැත්වුවේ. දේශනාව කියන්නේ මෙහෙමයි භාග්‍යතුන් වහන්සේ අතකෝ භගවා පතිසල්ලීනෝ ඉමං ධම්මපරයයන් අභාසය. එතන කවුරක්වත් අහගෙන ඉන්න කියලා විශේෂයෙන් හිටියේ නැහැ. දැන් අපි වුණත් සමහරලාවට සූත්‍ර කොටස් එහෙම ගාථා සාමාන්‍ය කාමභෝගී ගිහියෙක් නම් ගීතයක් වින්දනයක් උදෙසා කවුරුත් නැතත් කියවනවනේ. දැන් හොඳ භික්ෂුවක් හොඳ භික්ෂුණියක් උපාසක උපාසිකාවක් නම් සින්දු කියන්නේ නැහැ. ඒ උදවිය සුද්ධ බුද්ධ වචනයක් නිකමට ඉන්න ගමන් කියවනවා. ගාථාවක් ගාද්‍ය කොටසක් ඒ වගේ පාඩයක් කියවන අවස්ථා තියෙනවා. කවුරුත් නැති වුණත් නිෂ්කලංකකම ධර්මානුකූල විනෝදයකට යොදා ගන්නවා. නිෂ්කාමී විනෝදයක්. නිස්සරණය හොයා යන්න විනෝදය විනෝදනයක් කරගෙන ඉස්සරහට යනවා. බුදුරජාණන් වහන්සේ මෙන්න මේ ධර්ම කොටහසය කියුවා. කාටවත් එල්ල කරලා නෙවෙයි. අවබෝධ කරගත්තු ධර්මය. පටිච්චසමුප්පාදය කියලා කියන්නේ පටිච්චසමුප්පාදයේ අවබෝධය බුදු බව. ඔය බුදු බව ලබපු ඒ අවස්ථාව පිළිබඳ ඔය මහා වග්ගපාළි ආදී ධර්ම කොටසවල සඳහන් වෙන්නේ භාගතුන් වහන්සේ මහා බෝසතාණන් වහන්සේ පරයන්කෙන් ඉඳගත්තර පස්සේ මේ ඉපදීමට හේතුව ජරාවට හේතුව ව්‍යාධියට හේතුව ඔය විදිහට දිගින් දිගට සිහි කර කර ගියානේ අතීතයේත් මේවා හොඳට ප්‍රගුණ කරලා ආවනේ බෝධිසත්ව කාලයේදී පෙරම් පුරණ කාලයේදී බුදු බවට හිත පුහුණු කරන කාලවකවානුවේදී ඉතින් ඒ පොරපුරුද තිබිච්ච නිසා මේ මහා බෝසතාණන් වහන්සේට අවසාන ආත්ම භාවයේදී මේ සම්මර්ෂණයත් එක්කලා ජීවිත අවබෝධය පටිච්චසමුප්පාදයේ අවබෝධය ජීවිත අවබෝධයයි පටිච්චසමුප්පාදය සෙස්සන්තත් කියලා දෙන්නත් එක්කලා අවබෝධ කිරීම බුදු බව ලෙස හඳුන්වනවා එතකොට එහෙම ගත්තට පස්සේ මෙතනදී මේ බුදුරජාණන් වහන්සේ සිහි කරපු දෙයක් මහා බෝසතාණන් වහන්සේ කාලයේදී පුරුදු පුහුණු කරගෙන ඇවිල්ලා තමන් ලබාපු ධර්මය අවබෝධ කරපු ධර්මය සිහි කරනවා. බුදු බව ලැබුවා කියලා මේ බණ භාවනා නොකර ඉන්නේ නැහැ. ඒව කරනවා. එකක් එහෙම කරන්නේ ධර්ම සම්මර්ෂණාදිය කරන්නේ ඒ ධර්මයට ගරු කිරීමක් වශයෙන්. අනෙක් පැත්තෙන් පශ්චිම ජනයා ඔබ අපි වගේ බුදු බව ලැබූ තුමුත් චතුරාර්ය සත්‍ය අවබෝධ කළ උතුමුත් මෙහෙමනම් අපි කොච්චර මේ ධර්මයත් එක්කල මනස ඒකාත්මී කළ යුතුද කියන පණිවිඩය අපට ගන්න ආදර්ශයෙන් බුදුරජාන් වහන්සේලා පස්සේ බුදුරජාන් වහන්සේලා මහරහතුන් වහන්සේලා අවබෝධ කරපු ධර්මය මෙනෙහි කරනවා ගෞරවයෙන් යුතුව ඉතින් දැන් මෙතනදී බුදුරජාණන් වහන්සේ චක්කුංච පාටිච්ච රූපේච උප්පාජ්‍යති චක්කු විඥානං යනාන්දී ලෙසින් මේ පාටිච්ච සමුප්පාදය මෙනෙහි කරේ. පටිච්චසමුප්පාදය කියලා කියලා පින්වතුනි මේ සත්වයාගේ භව තුනක් ඇසුරින් මුළුමහත් සත්වයින්ගේම සංසාර පැවැත්ම විස්තර කරන ක්‍රමය. පටිච්චසමුප්පාදය කියලා කියන්නේ භව තුනක් සම්බන්ධ කරගෙන ඒ භව තුනක නියැඳියෙන් ඒ විස්තර කිරීමෙන් දෙව්ලෝ වේවා මනුලෝ වේවා බඹලෝ වේවා සතර ආපාය වේවා මේ සක්වලෙන් එහා සක්වල වාසය කරන ඒ භූමිතල 31 වාසය කරන ඒ සත්වයන් සම්බන්ධ සසර පැවැත්ම වේවා සියල්ලම විස්තර කළා වෙනවා. ඒ සියල්ලම විස්තර කළා වෙනවා. ඒ නියන්දිය මෙතනින් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. එතකොට එහෙම ගත්තාට පස්සේ මේ පාටිච්ච සමුප්පාදය මේ ඇතම් කෙනෙකුට අවබෝධ කරගන්න පුළුවන් මේ මේ කියන්නේ දැන් අපි කියනකොට දැන් ලොකු ගහක වැලක් ගිහිල්ලා තියෙන ශක්තිමත් වැලක්. දැන් මේ වැල ගලව ගන්න යම් කෙනෙකුට අවශ්‍ය කරනවා. දක්ෂ කෙනෙක් ඉතින්ද ගිහිල්ලා වැලෙන් ප්‍රයෝජන ගන්නට ඇතම් කෙනෙක් එක ඇතම් දක්ෂ මිනිසෙක් කරන්නේ මුලින් කපලා අර පහුරු ගලවලා ගලවලා අර වැල ඇදගෙන එනවා තමන්ගේ අවශ්‍යතාවට. තව කෙනෙක් ගිහිල්ලා ගහ උඩට නැගලා උඩ ඉඳලා පහුරු ටික ගලවගෙන ගලවගෙන එලා වැල ඇද ගන්නවා. තව කෙනෙක් ගහේ මැදක් ගිහිල්ලා මැදින් කපලා දෙපැත්තට ගලවගෙන පහුරු ටික ඒ වැල තමන්ගේ ප්‍රයෝජනයට ගන්නවා. අන්න ඒ වගේ මේ පටිච්චසමුප්පාදය කියලා කියන්නේ අවිජ්ජා පත්‍ය සංඛාරා යනාදී වශයෙන් peeriyට peerට peerට ඉගෙනගෙන හිතලා භාවනා කරලා විදර්ශනා භාවනාවෙන් මේ පංච පාදානස්කන්ධේ රටාවනේ ඔය කියන්නේ පටිච්චසමුප්පාදය කියන්නේ සත්වයා පිළිබඳව එක විශ්ලේෂණයක්. මේ පංච පාදානස්කන්ධය කියන්නේ සත්වයා පිළිබඳ තව ක්‍රමයකට විස්තර කිරීමක්. ඊළඟට ආයතන 12ක් කියන්නේ සත්‍යය පිළිබඳව තව විශ්ලේෂණයක්. ධාතු 18ක් කියන්නේ සත්‍යය පිළිබඳව තව විශ්ලේෂණයක්. නාම රූප කියන්නේ සත්‍යය පිළිබඳව තව විශ්ලේෂණයක්. හැබැයි එකම මේ සත්‍යය කියන පදාර්ථය මේ විස්තර කරන්නේ ඇයි? ඇතම් කෙනෙක් මේක තේරුම් ගන්නවා සසර පුරුදු කරලා තියෙන්නේ සත්වයා කියන මේ පදාර්ථය තුල තියෙන අන්තර්ගතය ස්කන්ධ පහක් විදියට බලන්න පුරුදු වෙලා තියෙනවා. ඇතම් කෙනෙක් නාම රූප දෙකක් විදියට. ඇතම් කෙනෙක් විදර්ශනා භාවනාවට හසු කරගෙන පංච උපාදානස්කන්ධයක් විදියට. ඇතම් කෙනෙක් දුක්ඛ සත්‍ය විදියට. මේ අර එක එක්කෙනා ඒ සසර පුරුදු කරලා තියෙන ආකාරයේ සලකල බුදුරජාන් වහන්සේ කෙලින්ම මේ පුද්ගලයාට සසර භාවිත කරලා තියෙන ආකාරයට ගැළපෙන විදියට දේශනා කළාට පස්සේ යාට සසර පුරුදු කරලා තියෙන නිසා යාට ඉක්මනින් සත්‍ය අවබෝධය කරගන්න පහසුයි. ඉතින් ඒ විදිහට දැන් මෙතනදී මේ විස්තර වෙන්නේ මේ පටිච්චසමුප්පාදය කියලා කියන්නේ පින්වතුනි භව තුනක් සම්බන්ධ කරලා සියල්ල විස්තර කරනවා. අර ඒ ඒ වචනේ මෙනවර තැනක සඳහන් වෙන්නේ ඉමස්මින්ගේව සවිඥානකේ අර යනාදී වශයෙන් අර දේශනාවක් තියෙන්නේ. මේ කියන්නේ මේ පංචපාදාන මේ මේ කියන බඹයක් පමණ ව්‍යාම මත්තේ කලෙබරේ බඹයක් පමණ වූ සංඥාව හිත සහිත වූ මේ මේක තුල දුක් දුක්ඛ දුක් දුකත් දුකට හේතුවත් يعني දුක්ඛ සත්‍යයත් සමුදය සත්‍යයත් නිරෝධ සත්‍යයත් මාර්ග සත්‍යයත් සියල්ලම අවබෝධ කිරීමට අවශ්‍ය කරන සාරාංශය මේක තුල තියෙනවා සියල්ලම අවබෝධ කිරීමට අවශ්‍ය කරන ටික තියෙනවා මේක අවබෝධ කරනකොට මේක ගැඹුරින්ම දේ අවබෝධ කරගන්න මේක අවබෝධ කරගන්නකොට අනිත් ඔක්කොම මීට වඩා පල්හා අනිත් සියල්ලම මේ අවබෝධයට වඩා සරලයි මේක අවබෝධ කරනකොට අනිත් දෙවිය බ්‍රහ්මය තිරිසන් සතුන් තවත් මිනිස්සෙක් හොයන්න දෙයක් නැහැ සියල්ල අවබෝධ කළා ඒ කියන්නේ අපි කියමුකෝ මෙතන මම ඔබට දැන් මෙතන ගෙනල්ලා පෙන්නනවා මොකක් හරි උපකරණයක්. වටිනා උපකරණයක් මම ඔබට පෙන්නනවා. මෙන්න මෙහෙමයි මෙහෙමයි මේකෙන් ප්‍රයෝගිතාව මේක මෙහෙමයි මේක විස්තර කරනවා නිෂ්පාදනයේ මෙහෙමයි මම ඔබට විස්තර කරනවා. එතකොට ඔබට ඔබේ ගෙදරත් එහෙම එකක් තිබුණා කියන්නකෝ. එතකොට මේක විස්තර කරා නම් ඔබට ගෙදර තියෙන එකත් මේ જાති එකක් නම් ආයෙ විස්තර කරන්න දෙයක් නැහැ. ඒ වගේ මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ පහ වර්තමාන භවයේ තිබුණත් අනාගත භවයට අදාළ වුණත් අතීත භවයන්ට අදාළ වුණත් මනුෂ්‍ය ස්වરૂපයෙන් දිව්‍ය ස්වરૂපයෙන් බ්‍රහ්ම ස්වરૂපයෙන් නරක ආදී සත්ව ස්වરૂපයෙන් වෙනසක්වලක සත්ව ස්වરૂපයෙන් ඔය කොහෙ ගියත් නියඳියමයි අන්න ඒක තමයි පින්වත්නි බුදුදහම ඉස්සරහට යන කෙනෙකුට තියෙන අස්වැසිල්ල මහා අස්වැසිල්ල. මොකද අපට තියෙන පොඩි පරාසයක් තුල හිත මෙහෙවන්න හැබැයි ගැඹුරුයි. ඒ පරාසය තුල මනස මෙහෙවනකොට හිතේ තියෙන ලෝභ ද්වේෂ මෝහ දුර්වල වෙනවා ඒත් එක්කලා අවබෝධය පුළුල් වෙනවා හරි ධර්ම මාර්ගේ යනවා හැබැයි ඔතෙන් යන්න මේක ගැඹුරු නිසා හොඳ ධර්මඥානයක් තියෙන්නට ඕනේ ඒ ධර්මඥානය තියෙන්නට ඕනේ බුදුදහමේ දාර්ශනික කොටස පිළිබඳව දැන් ඔය කියන පටිච්චසමුප්පාදයේ තරම් පටිච්චසමුප්පාදයේ තරම් බුදුදහමේ උතුම්ම මාතෘකාවක් ගැඹුරුම මාතෘකාවක් බෞද්ධ පරමාර්ථය සාක්ෂාත් කිරීමට ඉගෙනගත යුතු සිටිය යුතු භාවනා වශයෙන් වැඩි යුතු වෙන කිසිම මාතෘකාවක් නැහැ. ඒ නිසා පටිච්චසමුප්පාදය, චතුරාර්ය සත්‍ය, පංචපාදානස්කන්ධ විස්තරය, අනිත්‍ය දුක්ඛ අනාත්ම සංකල්පය, ත්‍රිපටිසන්ධි සංකල්පය, හේතු ප්‍රත්‍ය ආරම්මන ප්‍රත්‍ය ආදී වශයෙන් අර සෝවිසි ප්‍රත්‍ය විග්‍රහය මේවා පින්වත්තුනි මේවට මොකක්වත් එකතු වෙලා නැහැ. දැන් අපි ගත්තොත් වෙනත් දේශනාවක් යනකොට ඒකේ අට කතාවක් තියෙනවා ටීකාවක් තියෙනවා ඒ විදිහට ගත්තට පස්සේ සමහර උන්වහන්සේලාගේ මතභේදත් ඒ වගේ තියෙනවා. හැබැයි මෙන්න මේ කොටස් ටික ගත්තට පස්සේ මේවා මොකොත් එකතු වෙලා නැහැ. එකතු වෙලා නම් කැපිලා පේනවා මේකට මොකද්ද වෙනසක් එකතු වෙලා තියෙනවා. ලෙසින්. නිසා පින්වත්නි මේ ධර්ම තේරුම් ගන්න කෙනෙකුට මේක තමයි හොඳම ප්‍රවේශය. තේරුම් අරගෙන නැවත නැවත හිතානට ධර්මානුශිකාරයක් අවශ්‍යයි. ඊට පස්සේ තමයි මේක අනුගමනය කරන්නට ඕනේ කියන හිත පහළ වෙන්නේ. එතන ඉඳලා ඉස්සරහට යනවා. ජීවිත හරියට වෙනස් වෙනවා. මේ බුදුදහම ඉගෙන ගන්න කෙනෙකුගේ ජීවිතේ ඊ타ත්ම අභ්‍යන්තර වශයෙන්ුත් බාහිර වශයෙන්ුත් සරල වෙනවා, සැහැල්ලු වෙනවා, ආටෝපසාටෝ පයින් වෙනවා, ඡාම් වෙනවා, ඔක්කොම පැත්තකට තියන්නේ ඊටාම සැපෙන් ජීවත් වෙනවා. සැහැල්ලුවෙන් ජීවත් වෙනවා. ජීවිත හරහා එන ප්‍රශ්න අටලෝ දහමට ගලපනවා. ගලපලා මෙය උද්දාම විය යුත්තක් දීනත්වයට වැටිය යුත්තක් නෙවෙයි මේ පාරමිතා වශයෙන් අටලෝ දහමෙන් අකම්පිත හිතක් හදා ගැනීමට පුහුණු වීමට ආපු අත්දැකීමක් යන ලෙසින් හිතලා ඒ ජීවිතේ පින්වතුනි ජන සමාජයේ බොහෝ දෙනෙක් කරන කියන දේවල් කරනවා හැබැයි නරක දේවල් කරන්නේ ජන සමාජයේ අනිත් අය වගේ ජීවත් වෙනවා පෙන්වන්න යන්නෙත් නැහැ හැබැයි සැපෙන් ජීවත් වෙනවා සිතුම් පැතුම් ආකල්ප සංකල්පාතින් බෝසත් ආකෘතියක් ඒ ජීවිතේ ගන්න නිසා හොඳ දැක්මක් තියෙන නිසා ඉලක්කයක් තියෙන නිසා සැලැස්ම තුල ක්‍රියාත්මක වෙන නිසා ඒ ජීවිතය අනිත් අයත් එක්ක ජීවත් වුණාට මොකද හරි වෙනස් ඒ ජීවිතය ධර්මයත් එක්ක ජීවත් වෙන්නේ ඒ ජීවිතය බුදුරජාණන් වහන්සේත් එක්ක ජීවත් වෙන්නේ. ඒ ජීවිතය නැගිටින්නේ බුදුරජාණන් වහන්සේත් එක්කලා. ඒ ජීවිතය පවත්වන්නේ බුදුරජාණන් වහන්සේත් එක්කලා. බුදු ගුණයත් එක්කලා ජීවත් වෙනවා. බුදු ගුණ හිත ඇතුලේ බුදුරජාණන් වහන්සේ ජීවමානයි වරදින්නේ කියන එක විශ්වාසයෙන් යුතුව තමාට දැනෙනවා. පුදුම පෞරුෂයක්, පුදුම ආත්ම ශක්තියක්, පුදුම අකම්පිත බවක්, ගුණධර්ම පිළිබඳව පූර්ණ විශ්වාසයකින් යුතුව සෝවාන් මාර්ගඵලලාභියෙකුට මෙපිට බුදුරජාණන් වහන්සේගේ ගුණත් එක්ක ජීවත් වෙනවා නම් ලැබෙන සැනසෙල්ල ලෞකිකවත් එහෙමයි ලෝකෝත්තරවත් එහෙමයි වැඩෙන ගුණ මට්ටම ඒ මට්ටමටමත් මදි මට්ටම නොවැඩිච්ච මට්ටම ඒ විදිහටත් තමාට ගුණධාර පුරන්න ගියාට පස්සේ ඔරොත් දෙන මට්ටමත් මේ සියල්ල තමාන්ට ගානට පෙළ ගැහිලා මනසට විද්‍යමානයි විනිවිදයි එනිසා පින්වත්නි ධර්මය බුදුරජාන් වහන්සේ බුදු ගුණ බුදු ගුණ ධර්මය ඒක තමයි යෝ ධම්මං පස්සති සෝ මං පස්සති යමෙක් ධර්මයේ වටහනවා නම් මා කවුද කියලා හඳුනාගන්න මොකද ධර්මය පටිච්චසමුප්පාදය යෝ ධම්මං පස්සති සෝ පටිච්චසමුප්පාදං පස්සති අර එහෙම දේශනාවක් තියෙනවානේ බුදුරජාණන් වහන්සේ වරක් වදාරනවා යෝ ධම්මං පස්සති සෝ මං පස්සති කියලා ඊළඟට යෝ ධම්මාම් පස්සති සෝ පටිච්චසමුප්පාදම් පස්සති. ඒ කියන්නේ ධර්මය කියන්නේ පටිච්චසමුප්පාදේම තමයි වෙන මොකවත් නෙවෙයි. එතකොට බුදුරජාන් වහන්සේ කියන්නේ ඒ ධර්මය. ඒක නියෝ ධම්මං පස්සති සෝමං පස්සති කියලා දේශනා කරේ. වරක දේශනා කරන පටිච්චසමුප්පාදේ දකින්නවා නම් එයා ධර්මය අවබෝධ කරනවා ධර්මය දකින්නවා තව වරක දේශනා කරනවා යමෙක් ධර්මයේ වටහා ගන්නවා නම් ඒ මාව වටහා ගන්නවා ධර්මයේ දකින්නවා නම් මාව දකින්නවා ඒ නිසා පින්වතුනි මේ පටිච්චසමුප්පාදය ඒ විදිහට භව තුනක් සම්බන්ධ කරලා ප්‍රධාන අවයව ටික තමයි හැබැයි අරන් තියෙන්නේ. පටිච්චසමුප්පාදයේ විස්තර වෙන්නේ සත්වයා අනන්ත සංසාරේ ගමන් කරන ආකාරයේ භව තුනක් අරගෙන සම්පූර්ණ නියඳිය දෙනවා සියලු භව වලට සම්බන්ධ නිදසුන දෙනවා. මේකේ හැබැයි ප්‍රධාන අවයව ටික පමණයි අරන් තියෙන්නේ. ප්‍රධාන අවයව ටික. දැන් බලන්න අවිජ්ජා මෝහය සංඛාර අකුසල චේතනා 12 සහ කුසල චේත ලෞකික කුසල චේතනා කාමාවචර රූපාවචර අරූපාවචර විඥාන ඒ ඒ චේතනාවට අනුකූල විපාක ලබා දෙන සුගති දුගති ආත්මභාව නාම රූප ඒ ප්‍රතිසන්දිය ලබනකොට ඇති වෙන රූප කොටස් සහ චෛතසික කොටස් ඊළඟට මනෝභාවයන් ඊළඟට නාම රූපේ සලආයතන අසකරණාසේ දිව ශරීරයේ ඒ ප්‍රතිසන්දිගත සිත සලායතන. සලායතනය පස්ස. ඒ කියන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධර්ම කියන මේ අරමුණු ගන්නකොට ඇතිවෙන ස්පර්ශ චෛතසිකය. රූපේ ස්පර්ශ වෙන එක නෙමෙයි. ඒක වෙන එකක්. රූපයයි ඇසයි ස්පර්ශ වෙන එක ඒක වෙන එකක්. ඊළඟට ශබ්දයයි මේ කනයි ශබ්දයයි එකට ගැටෙන එක ඒක වෙන එකක්. නැහැයයි ගන්ධයයි වැදෙන එක වෙනම එකක්. දිවයි රසයයි වැදෙන එක එක වෙනම එකක්. කයයි පොට්ටබ්බයයි වදින එක එක වෙනම එකක්. අනේමයි. රූප ස්පර්ශ, ශබ්ද ස්පර්ශ, ගන්ධ ස්පර්ශ, රස ස්පර්ශ, පොට්ටබ්බ ස්පර්ශ. කියලා ගත්තට පස්සේ ඒක වෙනයි. ඒක ඇති වුණාට පස්සේ තින්නා සංගති පස්සෝ. අන්න ඒ ස්පර්ශය කියන්නේ ස්පර්ශ චෛතසිකේ. ඒතර මෙතන කියන්නේ සලආයතන පත්‍ය භස්සෝ කියලා රූප ස්පර්ශ, සද්ද ස්පර්ශ, ගන්ධ ස්පර්ශ, රස ස්පර්ශ, පොට්ටබ්බ ස්පර්ශ, ධම්ම ස්පර්ශ කියන ස්පර්ශ චෛතසිකය. ස්පර්ශ මනෝභාවය. ඒ නාමය. ඒ නාම ටික. එතකොට ඒ පස්සපච්ච වේදනා. ඒ කියන්නේ සැප වේදනා මධ්‍යස්ථ වේදනා විපාක නැහැනේ දුක් වේදනා විපාක දුක් වේදනා එකයි තියෙන්නේ එද එතකොට ඒ විදිහට වේදනා සුඛ දුක්ඛ උපේක්ඛා වේදනා පත්‍ය තණ්හා ලෝභය තණ්හා පත්‍ය උපාදානං දිට්ඨි වශයෙන් දැඩිව ගන්නවා තනිකර ලෝභ වශයෙන් දැඩිව ගන්නවා ඒක තමයි කාම උපාදාන දිට්ඨි උපාදාන සීලබ්බත උපාදාන අත්වාද උපාදාන සීලවත සීලබ්බත උපාදාන හරි ඊළඟට ඒතර මනෝභාවයන් වශයෙන් ගත්තට පස්සේ උපාදාන කියනකොට ලෝභයයි දිට්ඨියයි. උපාදාන පත්‍ය භව භව කියන්නේ අර අවිජ්ජා පත්‍ය සංඛාරා කියපු තැන තියෙන පුඤ්ඤාපි සංඛාර අපුඤ්ඤාපි සංඛාර ආනෙන්ජාපි සංඛාර ටිකම තමයි. ඇයි එතකොට මෙතන භව කියලා එතන සංඛාර කියේ? ඒක ඉතින් 아무තේ හිතන්න දෙයක් නැහැ ඉතින්. ඒ එතන අතීත කුසල කුසල චේතන අතීත භවයේ සම්බන්ධ කළ කුසල කුසල චේතනා ටික. මෙතන භව කියන්නේ වර්තමාන කුසල පහ වර්තමානයේ හිතේ පහළ කුසල කුසල චේතනා ටික. ගතතර පස්සේ වෙනසක් නැහැ. සංකාර කියන පුඤ්ඤාවි සංකාර කියලා කියන්නේ කාමාවචර කුසල චේතනා 8යි, රූපාවචර ධාන කුසල චේතනා 5යි. අපුඤ්ඤාවි සංකාර කියන්නේ ලෝභ චේතනා 8යි, ද්වේෂ චේතනා 2යි, මෝහ චේතනා 2යි. ආනංජාවි සංකාර කියන්නේ ආකාසානංචයතන විඥානංචයතන ආකින්චඤ්ඤයතන නේව සංඥානාසඤ්ඤයතන ධානසිටවල ධාන කුසලසිටවල වැඩ කර චේතනා 4. උපාදානපත්‍ය භව කියන තැන ඒකේ මොකද්ද කියන්නේ? ඒත් පුඤ්ඤාවි සංඛාර, අපුඤ්ඤාවි සංඛාර, අනඤ්ඤාවි සංඛාර කියන අර චේතනා ටිකම තමයි කියන්නේ. ඒකත් මතක තියාගන්න. වෙනස අතන අතීත චේතනා භව කියනකොට වර්තමාන චේතනා. භවපච්චය ජාති. මනුලෝ, දෙව්ලෝ, බඹලෝ ආදී වශයෙන් ප්‍රතිසන්දි ගැනීම. ඒ ಜಾති කියන එකත් අර සංඛාරපච්චය විඥානං කියවේ. ඒකම තමයි. විඥාන කියන එක තමයි ප්‍රතිසන්ද ගන්න එකම තමයි මෙතන භවපච්චය ಜಾති කියලා කියන්නේ. වෙනස විඥාන කියන්නේ වර්තමානයේ පිළිසිඳ ගැනීම වර්තමාන භවයේ ಜಾති කියන්නේ අනාගත භවයේ ප්‍රතිසන්ද ගැනීම. අනේක ජරා මරණ කියන්නේ විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියන ටිකම තමයි ජාති ජරා මරණ ශෝක පරිදේව දුක් දුම්නස් කියන්නේ ඒ ටිකට. ඒකයි මම කියුවේ මේ භව තුනක් ඇසුරෙන් තමයි මේ අනන්ත සත්වයන්ගේ අනන්ත භව සංසාරය විස්තර කරන්නේ පටිච්ච සමුප්පාදේ. පින්වත්නි බුදුදහම ඉගෙන ගන්නකොට ඒකතාවේනික ක්‍රමයක් තියෙනවා. බුදුදහම හිතනකොට ඒකටම පමණක් ආවේනික සුවිශේෂ ක්‍රමයක් තියෙනවා. බුදුදහම අනුගමනය කරනකොට ඒත් එහෙම තමයි. වෙන කිසිදු ආගමකට සමාන කරන්නට බැරි වෙන කිසිදු ආගමක් ඉගෙන ගැනීම, හිතීම, ඒකේ ප්‍රතිපත්තියක් තියෙදි කියලා අපි දන්නේ එහෙම තියෙනවා නම් ඒක බාහිර වෙනත් භෞතික දියුණුවට හේතු වෙන ශිල්ප ශාස්ත්‍ර ඉගෙන ගැනීම, හිතීම, පිළිපැදීම ඒ ඔක්කොටම වඩා බුදුදහම ඉගෙන ගැනීම, බුදුදහම සිටීම, බුදුදහම අනුගමනය කිරීම අහසට පොළොව වගේ වෙනස්. මේකට විශේෂයෙන් පේවි ගන්නට ඕනේ. පේවි ගන්නවා කියලා ඔක්කොම නතර කරලා පටන් ගන්නවා කියන එක නෙමෙයි. පේවි ගත්තට පස්සේ අනිත් සියල්ල කරන ගමන් මේ රාමුව නොඉක්මවා යන්න පුළුවන්. මේ වැඩේට බහිනකොට සම්පූර්ණයෙන් හිත දීලා ගත දීලා එක කරන්නට පුළුවන්. නිසා එහෙම ගත්තට පස්සේ දැන් ඔන්න මෙතනදී කියවුනේ දැන් අද මේ ධර්ම දේශනාවේ මේ පටිච්ච සමුප්පාදය ගත්තට පස්සේ මේ කියවෙන්නේ අර මම ඔබට කිව්වේ අර ඇතම් කෙනෙක් අර වැල ගලවන්න ගිහිල්ලා ගහක එතිලා ගිහිල්ලා තියෙන ඒක අර මැදට ගිහිල්ලා ගහේ මැදින් කපලා උඩ කෑල්ල වෙනමත් යට කෑල්ල වෙනමත් ඇදලා ගන්නවා කියලා තමන්ගේ අවශ්‍යතාවට අන්න ඒ වගේ තමයි මෙතනත් කියන්නේ මෙතනත් කියන්නේ පටිච්චසමුප්පාදයේ මැදින් කඩන ආකාරය. මැදින් මිදෙන ආකාරය. ඒක තමයි බුදුරජාණන් වහන්සේ මෙතන වදාලේ. උන්වහන්සේ සිහි කරා, උන්වහන්සේ ප්‍රකාශ කළා කොහොමද? චක්කුංච පටිච්ච රූපේ චුප්පජ්ජති. චුප්පජ්ජති කියලා කියන්නේ චක්කුංච පටිච්ච රූපේ ච උප්පජ්ජති කියන එකයි. ඇසයි රූපයයි. නිසා උප්පජ්ජති චක්කු විඥාන. කොහොමද ඇතයි ඇසයි රූපය නිසා චක්කු විඥාන උපදින්නේ? ඇයි මේ චක්ෂුව තියෙනවනේ? මේ චක්ෂුව කියලා කියන්නේ ඇස් ගෝලය නෙමෙයි. ඇස් ගුලිය නෙමෙයි. මේක නෙමෙයි චක්ෂුව කියලා මේ පටිච්චසමුප්පාදය ආදී මේ තැන් වල හැඳින්වනට කියවෙන්නේ. මේකේ කියවෙන්නේ අර දැන් සතිපට්ඨාන සූත්‍රය වගේ නම් තියෙනවනේ චක්කුන් ලෝකයේ පිය රූපං සාත රූපං එත්තේතා තණ්හා එත්ත uppajjamana uppajjati එත්ත නිවිසමානා නිවිසති කියලා අන්න එතන නම් කියන්නේ චක්ෂුව ප්‍රිය රූපයක් ආස්වාදයේ ඇති වෙන දෙයක් රසවත් දෙයක් විස අන්න එතන නම් මේ චක්ෂු ගෝලය ඒ චක්ෂු ප්‍රසාදය දැකලා කාටවත් චක්ෂු ප්‍රසාදය දකින්න අභිඥා තියෙන්නට ඕනේ නැත්නම් විදර්ශනා භාවනා කරන්නට ඕනේ ඕක කරනකොට මේකට ඇලීමක් ඇති වෙන්නේ නැහැ නේ තණ්හාවක් ඇති වෙන්නේ නැහැ නේ එතකොට නුවණැසින්නේ බලන්නේ. එතකොට අවිඥාලාභියට ඒ වෙලාවේ කෙලෙස් පහළ වෙන්නේ නැහනේ. විදර්ශනාවෙන් මේක බලනකොට කෙලෙස් පහළ වෙන්නේ නැහනේ. එතකොට දැන් මෙතන කියන්නේ එතකොට අර කියන චක්කුන් ලෝකයේ පිය රූපං සාත රූපං ඒ ක්‍රමයෙන් නෙමෙයි. මෙතන කියන්නේ චක්සු ප්‍රසාදය. ඒ කියන්නේ මේ ඇහැේ කළුවින් ගිරියාව තුල තියෙන රූප වැදීමේ ශක්තියක්. රූප දැනීමේ රූප බැලීමේ ශක්තියක් කිව්වොත් වැරදි. රූපේ දැනගැනීමේ ශක්තියක් කිව්වොත් වැරදි. මොකද දැනගැනීම කරන්න පුළුවන් හිතට පමණයි. එතකොට මෙතන මේ චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥානං කියනකොට මේ කලවින් ගිරියාව තුල තියෙනවා අතීතයේ අපි රූප බැලීමේ කැමැත්ත මුල් කරගෙන දිනු කරන ලද කුසලයක අතුරු විපාකයක් වශයෙන් මෙන්න මේකේ පිහිටනවා චක්සු ප්‍රසාද කියලා රූප වැඩිීමේ ශක්තියක්. අන්න ඒක තමයි චක්කුංච කියලා කිව්වේ. චක්කුංච පටිච්ච රූපේට රූපේ කියන්නේ විවිධ රූප. දැන් මොනම දෙයක් උනත් අපට විවිධ වර්ණ තිබුණාට පින්වතුනි පේන්නේ පාට විතරනේ. අපි මේ ශාලාව දිහා බලන්න. අපි හැඩතල හඳුනා ගන්න මේක මෙහෙම දිගයි මේක කොට කොට මේක සිවිලෙන් ගහලා තියෙනවා හැබැයි ඔක්කොම පස්සේ සිද්ධ කරගන්නේ අර ජවන් බවට පත් වෙන සිත්වලදී නමුත් අපට මේ ඉස්සරළම චක්කු විඥාණයෙන් කරන්න පුළුවන්කම තියෙන්නේ මොකක නමුත් පාට විතරයි මේක කළු පාට මේක සුදු පාට මේක රතු පාට ඒ එච්චරයි. නැතුව මේක මේක මල් හැඩයක්, මේක හතරැස්, මේක දික් හැඩයක් ඒක පස්සේ කරන දෙයක්. එච්චර දෙයක් චක්කු විඤ්ඤාණ හිතර කරන්නට බෑ. ඔන්න චක්කුංච පටිච්ච රූපේච uppajjati චක්කු විඥානං අන්න අර ඇසයි හැබැයි ඇස කියනකොට දැන් අපි මෙහෙම කියනකොට දැන් සමහර උදවිවේ පාරවල් වල ඉල්ලාගෙන කන මිනිස්සු ඉන්නේ අපට පේන ඇස් දෙක හොඳට තියෙනවනේ මේ මිනිස්යාගේ බලනකොට මේ බොරුවද දන්නේ කරන්නේ මම නම් එහෙම හිතන්නේ නැහැ. බොරු කරත් එක ඇත්ත කරත් එකයි මට තියෙන දෙයක් මම දෙනවා. බොහෝ දෙනෙක් ඒවනේ හොයන්නේ දෙන්න ඉස්සරලා. ඈ. ඉතින් ඒ නිසා මේ අර චක්ෂුව කියලා ගත්තට දැන් පැස් පේනවා වගේ. හැබැයි ඒ ඒක ඇස් ගුලිය තිබුණාට පෙනීමේ ශක්තිය චක්ෂු ප්‍රසාදේ නැති වෙන්නට පුළුවන්. හැබැයි ඇස් ගුලිය නැත්නම් චක්ෂු ප්‍රසාදේ පිහිටන්නට බෑ. ඒතර චක්ෂු ප්‍රසාදේ කියලා කියන්නේ රූප වැදීමේ ශක්තියට චක්ෂුව ඇස කියලා ගත්තට පස්සේ මේ ගෝලය. එතකොට චක්ෂු ගෝලය මේ මස් බුලිය අවශ්‍ය කරනවා චක්ෂු ප්‍රසාදය කියන රූප වැදීම ඇතිවීමට. එතකොට ඇස් ගුලිය තිබුණු පමණින්ම චක්ෂු ප්‍රසාදය තියෙනවා කියලා කියන්නට බෑ. එතකොට මේ ඇස් ගුලිය තුල තියෙන කළු ඉංගිරියාව තුල තියෙනවා සියුම් ශක්තියක් අන්න ඒකට තමයි රූප වදින්නේ. ඒ රූප කොච්චර වදිනවද කියන්න බෑ. රූප වැදුනද කියන එක අපි දැනගන්නේ රූපයක් දැක්කත් කියලා. එහෙනම් චක්කු විඥානදී සිත් පහළ වෙන්නට ඕනේ. අන්න ඒකයි මෙතනදී බුදුරජාන්සේ පටන් ගත්තේ චක්කොංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥානං. ඒතකොට චක්කු විඥාන කියන මේ සිත ඉපදීමට මේ චක්ෂු ප්‍රසාදයයි රූපාරම්මණයයි එකට මුණ ගැහිම අවශ්‍ය කරනවා. හැබැයි මේ දෙක මුණ ගැහෙන වාරයක් පාසාම මේ චක්කු විඥාන සිත් පහළ වෙනවා කියලා එහෙම එකක් නැහැ. දැන් අපට සාමාන්‍ය කියනකො දැන් මම මෙහෙම බිම්බලාගෙන බණ කියා කිය ඉන්නවා. එතකොට දැන් අපි කියමු දැන් මම බණ කිය කියන වෙලාවේදී මේ මම කියනවා නිවේදක මහත්තයා කෝ එයා මට ඇවිල්ලා සංඥාවක් කළේ නෑනේ මේ දැන් වෙලාව හරි කියලා. ඉතින් එයා සමහරවිට කියනවා එයි හමුදුරට මම ඇවිල්ලා විනාඩි 5යි කියලා සංඥාවක් කළානේ. එතකොට දැන් මට ඒක මම සංඥාවක් කළා කියලා දැනගෙන නෑ. හැබැයි එයා සංඥාවක් කරලා තියෙනවා. එතකොට මේ ඇයි සංඥාව මට දැනුන්නේ නැත්තේ? එතකොට රූපාරම්මණයේ චක්ෂු ප්‍රසාදේ වැඩිලා තියෙනවා එයා සංඥාවක් කරනවා. හැබැයි මට දැනගන්න චක්කු විඥානාදී හිත් පහළ වුණේ නැහැ. දැන් අපි පාරක යනකොට බලන්නකො අපට කොච්චර ඇස කන නාසය දිව ශරීරය මේවට කොච්චර අරමුණු වදිනවද කියලා. ඔය අරමුණු වැඩිවීමක් පාසා චක්කු විඥාන, සෝත විඥාන, ගාහන විඥාන, ජීවහා විඥාන, කාය විඥාන, මනෝ විඥාන එහෙම හිත් පහළ වෙන්නේ නැහැ. එයි එක වතාවකට එක හිතයි පහළ වෙන්න පුළුවන්. එතකොට අර රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම කියන මේවා ඇස කන ආසාදී වදිනවා ස්පර්ශ වෙනවා හැබැයි හිත පහළ වුණේ නැත්නම් ඒ අපි රූපේ දැක්කා අපි ශබ්දය ඇහුවා ඒ ආදී වශයෙන් ඒක කියන්නේ නැහැ ඒක වෙන්නේ නැහැ නිසා පින්වතුනි දැන් ඔන්න මේකේ අපට පාඩම ඕක නෙමෙයි ඒ චක්ෂුවයි රූපයයි මුල් කරගෙන චක්කු විඥාන හිතක් පහළ වුණා ඊළඟට තින්නා සංගති පස්සෝ ඊට පස්සේ ඒ හිත පහළ වෙනකොට මේ වෙන් කරලා දක්වලා තිබුණාට මොකද චක්කු විඥාන හිත පහළ වෙනකොටම ඒ හිතේම තියෙනවා ස්පර්ශය. පස්සපච්ච වේදනා. ඒ හිතේම තියෙනවා වේදනාව. දැන් ඒක රූපය ප්‍රිය රූපයක්ද අප්‍රිය රූපයක්ද කියන එක දැන් දන්නවා එතකොට. හරි? එන්න වේදනාව ඇති වුණාට පස්සේ මොකද වෙන්නේ? රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන මේ ස්පර්ශ ධර්ම කියන ඇසින් කනින් දිවෙන් නැහැයෙන් ශරීරයෙන් මනසින් කියන මේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම කියන මේ අරමුණු හයම ගන්න ඕනේ. ඒ අරමුණු වරින් වර හයම වරින් වර වරින් වර අපට පහළ වෙනවා. ඒ පහළ වෙනකොට තින්න සංගති පස්සෝ. පස්සපච්ච වේදනා. ඒ වේදනාව චක්කුසෝත ගාන ජීවාණං එන්නේ උපේක්ෂා වේදනාවක් ප්‍රබල නැහැ. කාය විඥාණය දැන් කයින් අරමුණක් ගන්නකොට ඒක සුඛ වෙනවා එක්ක දුක්ඛ වෙනවා ඒ කොහොමද වෙන්නේ දැන් බලන්න දැන් අපි රූපයක් බලනකොට අපිට එච්චර ප්‍රබලවම ඇලීමක් හරි ගැටීමක් හරියන්නේ නැහැ හැබැයි ඊට පස්සේ අපි යෝනිසෝ මනසිකාරය අයෝනිසෝ මනසිකාරය ඇලීම් ගැටීම් ආදී පාවිච්චි කරනකොට ඒක වෙන්න පුළුවන් ඒක වෙන්නේ ඊට පස්සේ හුදෙක් රූප දැකීමත් එක්කම මුල් මුලින්ම ඇලීමක් හෝ ගැටීමක් හෝ වෙන්නේ නැහැ ඒක හරි මෘදුයි සියුම් මොලොක් හැබැයි අපිට කියන්න දැන් මෙහෙම ඉන්නකොට අපිට දැන් ඔන්න ලොකු රස්නයක් දැනෙනවා. ඒ රස්නේ තියෙන වෙලාවේදී එක පාරට ඇමිල්ලා ආයතනෙන් දැන් මේ බණකේ කියනකොට එක පාරම රස්නේ නිසා AC එක ක්‍රියාත්මක කරනවා. අන්න බලන්න අපට මේ දෙක කොච්චර ප්‍රබලව දැනෙනවද? දැන් මේ ලයිට් එක දැක්කා වගේ නෙමෙයි. අරක තදට දැනෙනවා ඉස්සලා මේක තැම්බෙන්න වාගේ පෝරණෝ වාගේ අවීචිමාන රකේ වාගේ අපිට මේ රසනේ මේ වගේ ඉඳලා බනහන්න පුළුවන් දැන් ඕවා තමයි කල්පනා කර කර හිටියේ හැබැයි එකපාරටම සීත කරනකොට ඇවිල්ලා දැන් හොඳයිනේ ආන් ඒක බලන කායට ප්‍රබලව දැනුණා කායට ප්‍රබලව දැනුණා සැප වශයෙන් දුක් වශයෙන් ප්‍රබලව දැනුණා අන්න ඊළඟට මනසින් ගන්නකොට ඒකෙත් තියෙනවා මනසින් ගන්නකොටත් අපි අර විදිහට මනසින් ගන්න අරමුණු ගොඩක් තියෙනවානේ. චිත්තචෛසිකත් ගන්න පුළුවන්, මනසින් අරමුණු කරන්න පුළුවන්. ඊළඟට නිවනත් අරමුණු කරන්න පුළුවන්. ඊළඟට ඇසකරණාසය දිව ශරීරය ආදී වශයෙන් කියවෙන මේ රූපකය රූප 28ම මනසින් අරමුණු කරන්න පුළුවන්. විදර්ශනා භාවනා යෝගියාට නම් ඉතින් ආයෝ ගැන ආයේ උදාහරණ ගේන්න අවශ්‍ය නැහැ. එයා දන්නවා. හරි. ඊළඟට අපට නම් දැන් සාමාන්‍ය කෙනාට නම් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ මේ ටිකනේ අසකරණ ආසාදියට එන්නේ කියලා ওই දල දැනීමක් නේ අපට තියෙන්නේ ධර්මයේ හොඳට ප්‍රගුණ කරන භාවනා කරන විශේෂයෙන් විදර්ශනා භාවනා වන යෝගාවචරයට මේවා මැජික් නෙවෙයි මේ කියන ඒවා එහෙම පිටින්ම තමන්ගේ මනසට ප්‍රායෝගිකයි ප්‍රත්‍යක්ෂයි නිසා ඔන්න බලන්නට දැන් ඒ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම කියන මේ අරමුණු ආවට පස්සේ පස්ස පත්‍ය වේදනා ඒක උපේක්ෂා වේදනාවක් ගොඩක් වෙලාවට වෙන්නේ කය හරහා ගත්තානම් දුක් වේදනාවක් සුඛ වේදනාවක් වෙන්නට පුළුවන්. ඒ ගත්තට පස්සේ වේදනාවත් එක්ක මොකද වේදනා පත්‍යා තණ්හා. සැප වේදනාවක් වෙන්න පුළුවන්, දුක් වේදනාවක් වෙන්න පුළුවන්, උපේක්ෂක වේදනාවක් වෙන්න පුළුවන් තණ්හා. යෝනිසෝ මනසිකාරයේ තිබුණ නැත්නම් සිහි කල්පනාව තිබුණ නැත්නම් අලෝභාවදී සමෝ විදියට හිත පිහිටවන්නට ඕනේ කියන ඒ අදහස තිබුණ නැත්නම් මොකද වෙන්නේ? එක්ක ඇලෙනවා, එක්ක ගැටෙනවා. එතකොට වේදනා පත්‍ය තණ්හා. එතකොට කොහොමද ගැටිච්ච අරමුණට තණ්හාව ඇති වෙනවද? ඈ දැන් මඳුරෙක් කෑවා. තණ්හාව ඇති වෙනවද? ඒ දුක්ඛ සාගත කාය විඥානයනේ. එතකොට වේදනාවෙන් තණ්හාවක් ඇති වෙනවද? දුක්ඛී සුඛං පත්ථයති සුඛී භීයෝ පිච්ඡති උපේක්ඛාපන සම්තත්තා සුඛමිච්ඡය භාසිතා මොකද කිව්වේ දුක්ඛී සුඛං පත්ථයති ආ මధుරෙක් කෑවා රසණයක් ආවා කෙනෙක් පාරක් ගැහුවා කකුල හැප්පුණා අන්න දුක් වේදනාවක් ඇති වුණේ මොකද කියන්නේ මේ වේදනාව ඉක්මනින් සුව වේවා කියලා නැද්ද ආස කරන්නේ කකුල අත ගන්නේ නැද්ද සිතාලේ පිටිකක්වත් ගාගන්නේ නැද්ද තියනවානේ. ඇයි ඒ දුක් වේදනාව නැති වෙලා සැප වේදනාවක් ඒවා තණ්හාව නෙවෙයිද? ආන වේදනා පත්‍ය තණ්හා කිව්ව එකයි. ඊළඟට එහෙම වේදනාවක් ආවේ නැහැ දැන් ඔන්න මධ්‍යස්ථයි ගොඩක් රසනෙත් නැහැ සීතලත් නැහැ. එහෙම නැත්නම් ඇස කන්නාසයේ දිව කියන මේ හතරට ගත්තු අරමුණ උපේක්ෂා සහගතයි. ඊට පස්සේ මොකද වෙන්නේ? උපේක්ඛාපන සාන්තාත්තා සුඛමිච්ඡේ භාසිතා. උපේක්ෂාව සාන්ත නිසා සැපේටම අදාළයි. ඒ නිසා මොකද කියන්නේ? සුඛී භීයෝ පිච්ඡති. සැප වේදනාව උපේක්ෂා වේදනාවට පස්සේ මීට වඩා උසස් සැප වේදනාවක් ඒවා කියලා තෘෂ්ණාව ඇති කරනවා. ඒකයි වේදනා පත්‍ය තණ්හා කියලා කියවේ. ඒ තණ්හාව ඇති වුණා නම් උපාදාන. උපාදාන ඇති වුණා නම් කර්ම රැස් කරනවා. කර්ම රැස් කරා නම් කැමති වුණත් කැමති නොවුණත් Taman දන්නවා වුණත් නොදන්නවා වුණත් Tamanට තේරුණත් නොතේරුණත් ಜಾති ප්‍රතිසන්දිය සිද්ධ වෙනවා. කුසල් නම් බහුල කරේ මනුලෝ දෙව්ලෝ බඹලව. අකුසල් නම් බහුර කරේ ඒ වේදනාව ගන්නකොට එරන් පල්ලෙහා. හ්ම් එතකොට ඒව මේ තස්ස කේවලස දුක්ඛක් කන්දස සමුදයති. මෙන්න දුක හට ගන්න ආකාරය. ඊළඟට ඕකේ අනිත් පැත්ත විස්තර කරනවා. අනිත් පැත්ත විස්තර කරනවා චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥාන. අර විදිහටම චක්ෂුවයි රූපයයි මුල් කරගෙන චක්කු විඥාන ඇති වෙනවා. තින්නා සංගති පස්සෝ චක්ෂුවයි රූපයයි චක්කු විඥානයයි තුන මුල් කරගෙන රූප ස්පර්ශ චෛතසික ඇති වෙනවා. පස්සපච්ච වේදනා ස්පර්ශය නිසා වේදනාවක් ඇති රූප දැක්කට පස්සේ වේදනාවක් ඇති වෙනවා. වේදනාපච්ච තණ්හා වේදනා මුල් කරගෙන තණ්හාව ඇති වෙනවා. තස්සා ඒව තණ්හායාශේෂ විරාග නිරෝධා ඒ තෘෂ්ණාව ඉතිරියක් නැතිවම ක්ෂය කරන්න පුළුවන් නම් උපාදාන නිරෝධෝ දැඩි ලෝභයයි මිත්‍යා දෘෂ්ටියයි ක්ෂය වෙනවා දැඩි ලෝභයයි මිත්‍යා දෘෂ්ටියයි ක්ෂය වුණා නම් භව නිරෝධෝ කර්ම රැස් කිරීම මෙතන කෙලින්ම කියන අරහත් මාර්ග ඥාණයම මේක දුරු වීම ගැන කියන්නේ. මොකද තෘෂ්ණාව සම්පූර්ණයෙන්ම නැති වෙන්නේ අරහත් මාර්ග ඥාණය. රූප රාග රූප රාග විදිහට හරි තියෙනවනේ. තෘෂ්ණාවේ සියුම් අවස්ථාව සම්පූර්ණයෙන් ක්ෂය වුණා නම් අරහත් මාර්ග ඥාණයෙන් භව නිරෝධෝ පුඤ්ඤාවි සංඛාර අපුඤ්ඤාවි සංඛාර අනෙඤ්ඤාවි සංඛාර ඔක්කොම රැස් කිරීම නතර වුණා. දැන් රහත් වෙලා ජීවත්ව හිටියත් වැඩ කරන්නේ ක්‍රියා ක්‍රියා අපි බණ කියනවා නම් බුදුපසේ බුදුමහරහතුන් වහන්සේගේ අවස්ථාවේදී ක්‍රියා අපට කුසල් වෙන්න පුළුවන්. නිසා ඔන්න බලනට දැන් එතකොට භවපච්චය ಜಾති වෙන්නේ මොකද? භව නිරෝධා ಜಾති නිරෝධෝ. මෙතන කුසල කුසල කර්ම දැන් ජනිත වෙන්නේ මොකද? තෘෂ්ණාව මුලින් උපුටා දැම්මා. ඒ නිසා ಜಾති නිරෝධෝ. ආය දෙව්ලෝ මනුලෝ බඹලෝ සතර අපාය ප්‍රතිසන්දි ගන්නෑ. ප්‍රතිසන්දි ගැනීමට හේතුව නැහැ. හේතුම් පටිච්ච සම්භූතා හේතුභංගා නිරුජ්ජති. ප්‍රතිසන්දි ගැනීමට හේතුව තිබුණා නම් ප්‍රතිසන්දි ගන්නවා. ප්‍රබලම හේතුව තෘෂ්ණාව. තෘෂ්ණාව නැති කළා. හේතුව නැති කළා. හේතුම් හේතුම් පටිච්ච සම්භූතා සම්භූතා හේතුභංගා නිරුජ්ජති. හේතුව නැති කරා ආය ප්‍රතිසන්දිය සිද්ධ වෙන්නේ නැත. සෑහීමක් ලබන්න පුළුවන් ද ප්‍රතිසන්දිය කොහේ හරි ගත්තේ නැත්නම් සතුටු වෙනවා කියලා හිතලා බලන්න ටිකක් කල්පනා කරලා. සතුටු වෙන්න පුළුවන්ද තම තමාට ටිකක් පොඩ්ඩක් හොදිසි කරලා බලන්නකෝ මනස ගැන. දෙව්ලොවත් නෑ, මනුලොවත් නෑ, බඹලොවත් නෑ, සතර අපායනක් අල්ලතුම ඉතින් එපා කියලාමනේ කියන්නේ. දෙව්ලොවත් නෑ, මනුලොවත් නෑ, බඹලොවත් නෑ සතුටු වෙන්න පුළුවන්ද කියලා කල්පනා කරලා බලන්න. අහලා බලන්න මනස ඇතුලේ. ඔප්පේ ඉපදෙන්නේ නැති වුණාට පස්සේ මොකද්ද තියෙන්නේ සැපේ? අවංකව තමන් මට කියන්න එපා මට කියන්න එකතු වෙන තියෙන එක හිතෙන එක හිතේ තියෙන එක නෙමෙයි කියන්නේ අහලා බලන්න මේක පුළුවන්ද මේක නතරුනොත් හොඳද කියලා හැබැයි ඉතින් අනේ අපි නම් දැන් මේ ජීවිතේම ඉවරයක් කර ගන්න තමයි ලෑස්ති වෙන එහෙම තමයි කියන්නේ එහෙම කියන්න පුළුවන් කියන එකයි හිත ඇතුළේ සමාන වෙන්නේ බුදුපසේ බුදුමහරහතුන් වහන්සේට පමණයි උන්වහන්සේ තමයි නාබිනන්දාමි මරණං නාබිනන්දාමි ජීවිතං කාලංච පටිකංකාමි නිබ්බිසම්බතකෝ යතා ජීවත් වීම ගැන 아무තු ආශාවකුත් නැහැ. ඉක්මනින් මැරෙනවා නම් හොඳයි කියලා එහෙම එකකුත් නැහැ. වැටුව පමණක් බලාපොරොත්තුෙන් කුලිය කරන මෙහෙකරුවා වගේ ආයු සංස්කාරයේ අවසානයේ තෙක් මධ්‍යස්ව බලා සිටිනවා. එහෙනම් ජීවත් වීමයි මරණයයි දෙක පිළිබඳවම සමසිතින් ආයාසයෙන් තොරව දැකීමේ බාර ගැනීමේ හැකියාව තියෙන්නේ බුදුපසේ බුදුමහරහතුන් වහන්සේට පමණයි. ඊට මෙහාය පුරුදු කර කර යන්නට ඕනේ. මොකෙන්ද පුරුදු කරන්නේ? සීල, සමාධි, ප්‍රඥා. කොහොමද පුරුදු කරන්නේ? අන්න වේදනාව එනම, අසකරණාසේ දිව ශරීරේ මනසහරා ඒවා ධානා වේදනාව වෙන්න පුළුවන්. ඒවා සාමාන්‍ය කුසල වේදනාව වෙන්න පුළුවන්. ඒවා අකුසල වේදනාව වෙන්න පුළුවන්. හැම එකකම තියෙනවා විපරිණාම ස්වභාවය. එහෙනම් ඒ වෙලාවේදී කොහොම ආවත් ඒකට තණ්හා ඇති කරන්නේ නැතුව මොකද කරන්නේ? පසාදෝ. ඒ වෙනුවට දානමය වශයෙන් හරි සීලමය වශයෙන් හරි සමත භාවනාමය වශයෙන් හරි විදර්ශනා භාවනාමය වශයෙන් හරි කුසල් හිතක් පහළ කරන්නට ඕනේ විශේෂයෙන් විදර්ශනා භාවනා කුසල් හිතක් පහළ කරන්නට ඕනේ අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් පංච පාදානස්කන්ධය දකින්නට විදර්ශනා භාවනා කුසල් හිතක් නැත්නම් විදර්ශනා සිටීමක් හරි ඒ චින්තාමය වශයෙන් හරි කුසල් හිතක් පහළ කරන්නට ඕනේ පහළ කරොත් අර විදියට වේදනාපච්චය තණ්හා එන්නේ නැහැ අසකල්නාසයේ දිව ශරීරයේ මනසාරා ගන්න අරමුණු වලදී වේදනාවක් ඇති වෙන රහත් උනත් ඕක ඇති වෙනවා විපාක වේදනාව වෙනවා බුදුරජාණන් හදරත් වෙනවා ඒක නෙමෙයි කතාන්දරේ ඒ වේදනාවක් ඇති වුණ තැනදී තණ්හා දක්වා යන්න දෙන්නට එපා පසාදෝ කුසලිතක් ඒක පහල කරා නම් පසාද පච්චයා උපාදාන නෙමෙයි පසාද පච්චයා අදිමොක්කෝ කුසලයේ පිළිබඳව ප්‍රබල විශ්වාසයක් අදිමොක්ක පච්චයා භවෝ මෙතන භවෝ කියලා කියන්නේ රහත් වෙලා නම් සාමාන්‍ය ක්‍රියාචේතන ඒක ගන්නට බෑ සාමාන්‍යයෙන් යටමාර්ග ඵලලාභියෙකුත් නම් එහෙනම් එයාට ගැළපෙන විදිහට කුසලෙත් පහළ වෙන්නත් පුළුවන් අකුසලෙත් පහළ වෙන්නත් පුළුවන් අපායගාමී ශක්තියක් නැහැ ඒ වුණාට පස්සේ ඉතින් ඒ ඉතින් යටමාර්ග ඵලලාභියෙක් නම් ජාතිය සිද්ධ වෙයි සීමිත භව ගානකට එතනින් හැර කෙසේ නමුත් සෝවාන් නම් භව හතක් දක්වා යයි. සකෘදාගාමි නම් ඊට වඩා අඩු ප්‍රමාණයක් යයි. අනාගාමි නම් ඒ විදිහට අරහත්වේ දක්වා. මෙන්න මේ කතාව තමයි බුදුරජාණන් වහන්සේ මෙතනදී ප්‍රකාශ කළේ. ඉතින් මේ ප්‍රකාශනය ඇහෙනකොට මේ දේශනාව ඇහෙනකොට අර ස්වාමීන් වහන්සේ පේන තෙක්මාන හිටියා. ඉතින් බුදුරජාණන් වහන්සේ ඇහුවා මේ ඔය නමට මං කියපු එක ඇහුණද කියලා ඇහුවා. ඒ ස්වාමීන් ඇහුණා කියවා. එහෙනම් නම නිතර නිතර මේක සිහි කරාන්ට. මේ මේ මං කියපු දේ ඇහුණා නම් ඔබ නිතර නිතර සිහි කරාන්ට. ඒක ඔබට සැනසීම පිණිසයි. දුකින් මිදීම පිණිසයි. නිවන් පිණිසයි. මේ විදිහට බුදුරජාන් වහන්සේ දේශනා කළා. ඉතින් එතනදී දැන් බලන්නට එනවා ඕක තුල මුළු ත්‍රිපිටක ධර්මයෙහිම සාරාංශය. මොකද පටිච්චසමුප්පාදයෙන් කියවෙන්නේ පින්වතුනි ආර්ය සත්‍ය හතර පිළිබඳව සත්‍ය දෙකක්. අනුලෝම ක්‍රමයට කියවෙන්නේ දුක හට ගැනීමට හේතුව. අවිජ්ජායත්තේ වාසේස විරාග නිරෝධා සංඛාර නිරෝධෝ ඒ විදිහට යන්නේ නිරෝධ සත්‍යය. සත්‍ය දෙකක් පටිච්චසමුප්පාදයේ අනුලෝම ප්‍රතිලෝම ක්‍රම දෙකට විස්තර වෙන්නේ. දැන් මෙතනදී කියුණේ ඒක තමයි. නමුත් මෙතනදී මම කීවා මුලින් ඔබට උපමාවක් දුන්නා. මෙතනදී මැදින් පටන් අරගෙන දුක් නැති කරගන්නේ කොහොමද? සමුදය නැති කරගෙන Nirodhe ප්‍රත්‍යක්ෂ කරගන්නේ කොහොමද? ඒකට මාර්ගය වැඩෙන්නේ කොහොමද කියන වගයි භාග්‍යතුන් වහන්සේ මෙතනදී මේක හරියට උදාහරණයක් වාගේ. මොකද පුද්ගලයෙක් කියලා කරලා කරපු දේශනාවක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේ නිර්නිරායාසයෙන් ප්‍රකාශ කරන ලද්දක්. නමුත් අර ස්වාමීන් වහන්සේ ළඟ හිටියා. ඒ නිසා ඔය ධර්මානුශාසනාව මගින් ජීවිත වෙනස් කර ගන්නට. තව තව ධර්ම කරුණු එකද අපට අමතක වෙනවා. හරියට අමතක කරන දැන් හිතනවා මෙහෙම එළියට යනකොට අමතක වෙනවා. ආශ්‍රය කරන අය ඒගොල්ලෝ ඉරහඳ ඉරයඳ යත ගන්න බලාපොරොත්තුව එයත් අංගෙන් කොමත් අමතක කරනවා. ඒක අමතක වෙවි තමයි මෙච්චර කල් ඇවිල්ලා තියෙන්නේ. ඒක කරන්න එපා සාහසිකයි. අපට නෙමෙයි, අනුන්ට නෙමෙයි. තමන්ගේ සසර විමුක්තියට සාහසිකත්වයක් තමා කරගන්නවා. සසරෙන් මිදීමට බාධාවක් කරගන්නවා. හැම දිනාට මේ කියවෙච්ච ධර්ම කර්ම වලට අනුකූලව ජීවිතය වෙනස් කර ගැනීමට මේ ධර්මෝපදේශ ටික ඊට සියුම්ව හිතලා බලලා ජීවිතය වෙනස් කරගෙන එතන ඉඳලා බෝසත් ආකෘතියට ජීවිතය සංස්කරණය කරගෙන යෑමට නිවන් සුව දක්වා ජීවිතය සැපවත් කර ගැනීමට සසරෙන් මිදීමට මේ ධර්මෝපදේශ ටික මහත්සේ උපකාර වේවායි මම මෛත්‍රිය කරනවා සාදු සාදු සාදු ආකාසට්ඨා ච බුම්මන්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ශාසනං ආකාසට්ඨා ච බුම්මන්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කාන්තු මම් පරන්ති සාදු සාදු අද ධර්මානුශාසනාව පැවැත් වූ ගෞරවනීය දේශකයන්න් වහන්සේ මේරිකම බෝතලේ හෙළගම කිනුතුලාගල ආරණ්‍ය සේනාසනාධිපති පූජනීය තල්ගමුවේ සුධිරානන්ද ස්වාමීන් වහන්සේ. වහන්සේට නිදුක් නිරෝගී සුවචිර ජීවනයේ ප්‍රාර්ථනා කරමින් අපි සාදුකාරයක් පවත්වමු. සාදු සාදු සාදු.